අද අපේ ධර්මානුශාසනාවේ මාතෘකාව කර්මය සහ කර්ම විපාක පිළිබඳව සඳහන් වෙන පින්නතුන් කවුරුත් දන්න සූත්‍රය තමයි චූල කම්ම විභංග සූත්‍ර දේශනාවයි. චූල කම්ම විභංග සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාටද කියන එක පිළිබඳව පින්නතුන් දන්නවා අපේ භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක තෝදෙය බ්‍රාහ්මණයාගේ පුතා සුභ කියන මානවකයා තෝදෙය කියලා කියන්නේ පින්වත්නි පසේ නදී කොසල් රජුරුවන්ගේ පුරෝහිතයාගේ පුත්‍රයා තෝදෙය කියලා මොහුට නම හැදුනේ තුදී කියලා ගමක් මොහුට අධිපතිකම් කොට කරන්න කියලා නැත්තම් ප්‍රධානව කටයුතු කරන්න කියලා තුදී කියලා ගමක් මොහුට පවරලා දුන්නා ඒ තුදී කියන ගමත් එකතු කරල තමයි මොහුට හැදුනේ තෝදෙය කියලා. පින්නතුන්ට මතකයි තෝදෙයට තිබුණ 87 කෝටියක ධනයක්. හැබැයි වුණාට කාටවත් කිසි දෙයක් කවදාවත් යමක් දෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට කැඳෙනින් ඉත්තක්වත් දෙන්නේ නැහැ මේ මිනිස්සයා. නිකම් නිරපරාධ විනක් කරගන්න තුව මැරිලා ගියා. ඉපදුන හැටි පින්නතුන්ට මතකයි. ඒ ගෙදරම බැල්ලියගේ කුසේ ඉපදුනා බලු පැටියෙක් වෙලා. වැත්තන්ට මතකයි බුදුරජාණන් වහන්සේ එදා ලෝකේ බලනකොට අද මගින් පිහිටක් සැලසෙනවා තෝදෙය පුත් සුභමානවකයට. තොයි තෝදෙයගේ පුතා. එදා බුදුහාමුදුරුවෝ සුභමානවකයේ ගෙදර නැති වෙලාවේ පින්වත්නි සුබ කියන මානවකය මේ පුතා සුබ කියන්නේ මේ බොහොම ලස්සනයි මේ පුතා. තොදේ බ්‍රාහ්මණයේ පුතා බොහොම ලස්සනයි. දේශනා සඳහන් වෙනවා බොහොම දැකුම් කළු ලස්සන ශරීරයක් ඇඟක් වගේ මොහුණක් තියෙන්නේ සුබ මානවකයට. තොදේ බමුණ කැතයි කියන එකනේ මෙතන කියන්නේ. පින්කම් නොකලට Tamanට දාව උපන් දරුව බොහොම ලස්සනයි. සුභමානව කියන්නේ. හැබැයි මේ බලු පැටියට සුබ මානවකයා මේ පුතා ඔයයන්ට මතරයි හොඳට සලකනවා. ඒ කියන්නේ තමන් කන කෑමමයි බල්ලට දෙන්නේ. මහ පුදුම නිකන් නෙවෙයි පින්වත්නි. අද ඔය සමහර උසස් ගෙවල් වල බලු පැටව මිදි කරවන්නේ කොට්ට මෙට්ට උඩ. ඒ විදිහට තමයි සුබ මානවකයා මේ බලු පැටිය නිදි කෙරෙව්වේ. හැබැයි දවසක් බුදුහාමුදුරු ගෙදරට වැඩියා. ඒ ගෙදරට වැඩපු දවසේ පින්නතුන්ට මතකද මේ බලපෙටිය බුරාගෙන ආවනි බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවෝ ඇහුවේ "තෝ දෙයියන් ඔබ මට එදත් බිරුවා අදත් බුරනවා" කිව්වා. මේ කතාව අහපු මේ බල්ලා බලු පැටියා ඔයත්තන්ට මතකද දුවල දුවල ගිහිල්ලා මේ බලු පැටියා ඒ සිටුමාලිගාවේ ලිබ්බොක්කේ එහෙම නැත්නම් අලු ගොඩේ läගලා අලු ගොඩේ läග්ගා. වෙනද මෙට්ට කොට්ට උඩ බුදියන මේ බලු පැටියා එදා අලු ගොඩේ බුදිය ගත්තේ අලු ගොඩේ ගිහින් läග්ගේ මේ බුදුහාමුදුරු මේ කතාව කිව්වට පස්සේ. තෝදයන වේදත් බිරුව මට අදත් බුරනවා. ඒ කියන්නේ ඉන්න කාලේ පිටක් කරේ නෑ. දැන් සුබ මානවකයා ගෙදර ආවා. බලනකොට මෙන්න බලු පැටියා අලු ගොඩේ බුදිය සුමානෝගේ ගෙදර හිටපු ඔක්කොටම බැන්නා. කවුද මේ බලු පැටියට මෙහෙම කළේ කියලා. මිනිස්සු කිව්වා අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩියා බුදුහාමුදුරුවෝ මෙහෙම තෝදෙය තෝදෙය කියලා බලු පැටියට කතා කළා. ඇවිල්ලා ලැග්ගලු පොඩි කිව්වා. තියන්න හැදුව මෙට්ටුවල කොහොමද තියන්න බෑ කිව්වම. සුබ වෙලෙම ගියා පන්සලට. ගිහලා බුදුහාමුදුරුවන්ට කිව්වා ඇයි බුදුහාමුදුරුවනේ ගෙදර ඉන්න බලපැටියට තාත්තගේ නම කියලා කතා කළේ කියලා. තොදිය කියලා. බුදුහාමුදුරු කිව්වා පුතේ සුබ නුඹට තාත්තගෙන් නොලැබුණු ධනයක් තියෙනවද කියලා ඇහුවා. තියෙනවා කිව්වා. රත්තරන් මාලයක් තිබුණේ කොහෙක නැහැ කිව්වා. මිරිබැටි සඟලක් තිබුණේ කිව්වා. ඒකත් නැහැ කිව්වා. ඊට වස්තුව තාත්තා ඉන්න කාලේ පොළොවට හංගලා. හැබැයි පුතාට කියන්න බැරි වුණා මැරෙන්න කලින් පුතේ මෙතන මේ වස්තුව ඇති කියලා. හැබැයි ගෙදරම බැලණියට දාව පැටියෙක් වෙලා ඉපදුනේ. බුදුහාඳුර කියනවා සුබ නුඹට තාත්තගෙන් නොලැබුණු ධනය දැන් හොයන්න පුළුවන්. දැන් ගෙදර යන්න දැන් බළු පැටියේනේ අලු ගොඩේනේ හොඳට නාවන්න. නාවලා හොඳට නිදි කරවන්න. කිරිබතක් හදලා හොඳට බළු පැටියට කන්න දෙන්න. බාගෙට නිින්ද යාගෙන එනකොට බලු පැටියාගේ කනට කිට්ටු කරලා අහන්න සුබ තාත්තේ තාත්තේ මට නොදුන්නු වස්තුව කොහෙද තියෙන්නේ කියලා. එහෙම කළා. බලපැටියට බාගෙන නිඳයාගෙනකොට කනට කළ සුබ කිව්වා තාත්තේ තාත්තේ මගේ වස්තුව කොහෙද තියෙන්නේ. ඇත්තට මතකද මේ බලපැටියා ඇඳෙන් බහැපු ගමන් දුවලගෙන ගිහිල්ලා මේ සිටු මාලිගාවේ යම් කිසි තැනක් මහ පොළවේ පයින් නැත්නම් පහුරු ගෑවා. පහුරු ගෑවා. එතන හැරුවා. එතන තමයි තිබුණේ රත්තරන් මාරේ මිරිවැඩි සඟලයි. ඔන්න තෝදෙයට උන වැඩේ. තෝදෙය මැරලා ගිහිල්ලා පින්නත් නේ බලු පැටියෙක් වෙලා ඉපදිලා අන්තිමට ගිහිල්ලා නරකේ ඉපදුනේ. නරකාදී ඉපදුනේ. හැබැයි සුබ පුතා මේකෙන් බේරුණා. ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකේ දිහා බලනකොට දැනගත්ත තාත්තට බැරි වුණාට මේකේ විමුක්ති සෝය පුතාට ලබන්න පුළුවන්. සියලු ධනෙ හම්බ වුණා. ආන්නේ තෝදෙයගේ පුතා සුබ මානවකයා තමයි අද මේ චූලකම්ම විභංග සූත්‍රයේදී ප්‍රශ්න අහන පුජ්‍යලය බවට පත් වෙන්නේ බුදුහාමුදුරන්ගෙන්. ප්‍රශ්න 14ක් අහනවා බුදුහාමුදුරන්ගෙන්. මොකද්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පැත්තට මතකයි බුදුහාමුදුරුවනේ මේ ලෝකෙ මිනිස්සු ගේ උස් පහත් බවක් දකින්න පුළුවන්. ඒ උස් පහත් බව දකින්න ලැබෙන්නේ බුදුහාමුදුරුවනේ මොකක් හේතු කොටගෙනද කියලා ඇහුවා. භාගතුන් වහන්සේ වදාලා සුබ මානවකය බුදුහා අහනවා බුදුහාමුදුරනේ මේ ලෝකේ වල පළවෙනි එක තමයි අඩු ආයුෂ ඇත්තු වෙලා මිනිස්සු මේ ලෝකෙ උපදිනවා. ඒක එක ප්‍රශ්න 14ක් අහනවා. කවුද සුභමානවකයා? අඩු අවශ්‍ය ඇතුව මිනිස්සු මේ ලෝකේ උපදිනවා. ඒක එක. දෙක බුදුහාමුදුරුවනේ මේ ලෝකේ සමහර මිනිස්සු දීර්ඝායසතු උප්පත්ති ලැබනවා. දෙක. තුන බුදුහාමුදුරුවනේ සමහර මිනිස්සු බොහෝ ආබාධ. ඒ කියන්නේ කොයි වෙලාවෙත් ලෙඩදු ආබාධතු උප්පත්ති ලැබනවා. අඩුහුඩුකම් ඇතු උප්පත්ති ලැබෙනවා. හතරවෙනි එක තමයි බුදුහාමුදුරුවනේ බොහෝ දෙනෙක් ඉන්නව මනුස්ස ලෝකේ අඩු ආබාධය. ඒ කියන්නේ ආබාධ නැතුව නෙවෙයි ලෙඩක් දුකක් හැදුනත් හැදෙන්නේ ආබාධයක් හැදුනත් හැදෙන්නේ බොහොම කලාතුරකින්. පස්වෙනි එක තමයි බුදුහාමුදුරුවනේ සමහර අය අවලස්සනයි හයවෙනි එක තමයි බුදුහාමුදුරුවනේ සමහර අය ලස්සනයි. දෙමේ 14ටම බුදුහාම ලස්සන පිළිතුරු දෙනවා. ඊට පස්සේ හත්වෙනි එක තමයි බුදුහානේ සමහරු අල්පේසාක්‍යයි. අට බුදුහානේ සමහරු මහේසාක්‍යයි. නවය බුදුහාමුදුරනේ සමහරුන්ට මහ පුදුම සම්පත් ධනෙ තියෙනවා. 10 බුදුහාමුදුරනේ සමහරුට සම්පත් නැහැ. භවෝග සම්පත් මොකුත් නැහැ. බොහෝම දිලිදුව තමයි උප්පත්ති ලබන්නේ. 11 බුදුහාමුදුරනේ සමහරු පහත් කුලේ ඉපදිනවා 12 බුදුහාමුදුරුවනේ සමහරු උසස් කුලයේ උපදිනවා. 13 වෙනි එක තමයි බුදුහාමුදුරුවනේ සමහරු අනුවනේ වෙලා මෝඩේ වෙලා උප්පත්ති ලැබනවා. සමහර බුදුහාමුදුරුවනේ මහ පුදුම නොවනත් හැටියට උප්පත්ති ලැබනවා. මේ තමයි ස්තෝදීය පුත් සුභ මානවකයා භාග්‍යවතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න 14. මේ 14ටම බුදුරජාණන් වහන්සේ මේවාට කරපු කර්මයයි කර්මය නිසා ලැබුණු විපාකයයි. කර්මයයි කර්ම විපාකයයි පිළිබඳව ඇයි ආබාධයට උපදින්නේ ඇයි අඩු ආයශෙන් උපදින්නේ ආදී වශයෙන් මේ සියලු ප්‍රශ්න 14ටම බාගතුන් වහන්සේ බොහොම ලස්සන පිළිතුරු දෙනවා. ඒසම් මේව අහනකොට අකුසල් කරන්න පින්න තුනි බය වෙන්න ඕනේ. අකුසල් කරන්න බය වෙන්න ඕනේ. වෙන මොකුත් නිසා නෙවෙයි අපි කරන කර්ම මතක තියාගන්න ලොකු ලොක්ක ගාව ගාවට ගිහිල්ලා හිටිය කියලා කවදාවත් ඒවෙන් බේරෙන්න බෑ බුදුහාර උපමාවක් දේශනා කරනවා මේ එළදෙන්නු 100ක් හිටියත් උබහු පෙටේ යන්නේ ඔහුගේ අම්මා ගාවට විතරයි එළදෙන්නු 100ක් ඉන්නවා නමුත් බහු පෙටේ යන්නේ ඔහුගේ අම්මා ගාවට විතරයි ඒ වගේ මොකද්ද බුදුහාර දේශනා කළේ පිරිසක් මැද්දට ගිහිල්ලා මිනිස්සේ මොනතරම් මැති ඇමතිවරු ජනාධිපතිතුමා ගාව හිටියත් කර්මය කරපු ගෙනා ගාවට තමයි කර්මේ අන්න හරි හොයාගෙන යන්නේ. එළදෙනු 100ක් හිටියත් වහු පෙටියන්නේ ඔහුගේ අම්ම ගාවට විතරයි. කවුරු මොන කර්මයේ කළත් මතක තියාගන්න කර්මයේ කරපු ගෙනා ගාවට තමයි කර්මය යන්නේ. මිනිස්සු හිතනවා ලොකු ලොකු ගාවට ගියාම කර්මේ බේරෙන්න පුළුවන් කියලා. එනිසා අද බොහෝ අය ඔය ලැබෙන යම්කිසි ධනයක් තියෙනව නම් මිනිස්සුන්ට දෙන්න කියලා ලැබෙන්නේ එක්කෙනෙකුටනේ ඒව තනියෙන් භුක්ති විඳලා මතු වනාගතේ මේ සසරේ ඕවයි විපාක විඳින්න ගියාම තමයි පින්වත්නි එදාට එපා වෙන්නේ අදහුම් භුක්ති විඳට මේ ඔක්කොම ගණනේ මේ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන යම්කිසි මිනිස්සෙකුට ඇමති කෙනෙකුට හරි മന്ത്രി කෙනෙකුට හරි යමක් ලැබෙන්නේ ඒ දේ මිනිස්සු අතර බෙදා දෙන්නේ නමුත් යම්කිසි කෙනෙක් ඒව තනියෙන් අනුභව කරනවා නම් බුදුහාමුදුරේ දේශනා කරනවා ඒවයි තනියෙන් අනුභව කිරීමේ විපාක විඳින්න ගියාම තමයි මතක් වෙන්නේ අපරාධේ තනියෙන් ගොඩ ගහගෙන තනියෙන් භුක්ති විඳ කියලා. ඒව හරි පව්. ඒව හරි පව්. ඒ නිසා ඒත් දැනගන්න ඕනේ මේවා කරනකොට බොහොම ලේසියි. නමුත් විඳවන්න ගියාම හරි අමාරු විපාක වශයෙන් පින්වත්නි. කොහෙත්න්ට මතකද බුදුහාරන් කාලේ හිටිය අපුත්තක් කියලා සිටුවරේ. එතුමාට දරුවෝ හිටියේ නෑ. හැබැයි අකාලේ මැරුණා. පුදුම ධනයක් නේ තිබුණේ. කොසල් රජුරෝ මේ සියලුම ධනය භාණ්ඩාගාරගත කළා. ඒ කාලේ නීතියක් තිබුණා දරුවෝ නැත්තම් දෙමව්පිය මලොත් ඒ සියලුම ධනය රාජසන්තක කරනවා. ඒ කාලේ හිටියේ කොසල් රජුරෝ. කුසල ජුළු කරපු දේ තමයි අබුත්තක චරිතමාගේ සීල ධනිය භාණ්ඩාගාරගත කළා. එතුමාට ඒ ධනිය වැඩක් නැහැ. හැබැයි ඔක්කොම කළා ගිය කාගාවටද බුදුහාමුදුරු ගාවට. ගිහලා කුසල ජුළු බුදුහාරන් අහනවා බුදුහාමුදුරුවනේ. ඇයි බුදුහාමුදුරුවනේ මිනිස්සුන්ට තිබිලක් කන්න පිළ නැත්තේ? මේ තියෙනවා අපුත්තක සිටුතුමා පුදුම ධනයක් තිබුණේ. නමුත් පින්නතුනේ ඉන්න කාලේ හරියට ඒකත් පවක්. ඒ කියන්නේ තියෙන දේ භුක්ති විඳින්න පිනක් නැත්තම් මතක තියාගන්න ඕනේ. ඒකත් මහ විපාකයක්. දරුවෝ හිටියෙත් නැහැ, හැරියට කැවෙ බිව්වෙත් නැහැ. අකාලේ මැරුණා. හැබැයි සියලු දනේ බාණ්ඩාගාරේ. ආ බුදුහාඳුරන් අහන්නේ ඇයි බුදුහාඳුරනේ තිබිලත් කන්න පිළ නැත්තේ කියලා ඇහුවා. බුදුහාරකෝ ඒකත් පවක් උසලස්තු වෙන්නේ. මොකද කියන්නේ? භාග්‍යතුන් වහන්සේ කියනවා රජතුමනි ඔය අපුත්තක සිටුතුමා පෙර සසරේ හොඳට මොකද කළා තියෙන්නේ දීලා තියෙනවා හැබැයි දුන්නට දීලා අන්න හරි ඒ දේ දිහා බලලා සතුට වෙලා නැහැ දෙමක තේරුම් ගන්න තියෙන්නේ දුන්නු නිසා ලැබුණා දීලා ඒ දේ දිහා බලලා සතුට නොවෙච්ච නිසා තිබුණත් කන්න <laughs> පිට නැහැ ඒ වගේ අපුත් කළා අද කොච්චර ඉන්නව ඒ නිසා පින්වත්නි තියෙන දේ හොඳට භුක්ති විඳින්න ඕනේ තියෙන්නේ හොඳ වාහන වාහනේ පාවිච්චි කරන්න ඕනේ. කන්න පුළුවන් නම් මැණික් නෙවෙයි රත්තරන් පෙන් අහරි කමන්නේ කන්න ඕනේ. තියෙනවා නම්. ඔය ඒ කතාවෙම කියනවා අපුත්තක චිතුමාට සේවකයෝ කැම් බෙදලා ගෙනත් දෙන රත්තරන් පිඟානක. මේ මිනිස්යාන බලු ওই බත් ටිකක් ගන්න රත්තරන් පිඟානක් ඕනද කියලා. පිළ රත්තරන් නෙවෙයි තියෙන මිනිහ මැණික් පිඟාන හරි කන්න එපාය. නැතුව මේ තිබිලා ඒ භුක්ති විඳින්න පින නැහැ. අපුත්තම දවසක් කියනවා මට ගමනක් යන්න තියෙනවා කියලා. සේවකයෝ ලෑස්ති කරන්න තියෙන හොඳම වාහනේ. මෙන්න මේ මිනිස්සේ බරකරත් කියන්නේ. නැතුව නෙමෙයි. මේ තෙද්දී භුක්ති විඳින්න පිටින්නේ. ඒකයි. ඒ නිසා ඒවත් විපාක තමයි තින්නේ. දුන්නට දීලා සතුට වෙලා නැහැ නේ. ඒකයි වෙලා තියෙන්නේ. ඒ වගේමයි පින්නතුනේ ඔයත්තන්ට මතක ඇති අනුරුද්ධ හාමුදුරන්ගේ ළඟ කෙනෙක් හිටියා රෝහිණී කියලා. ඇගේ නම රෝහිණී. ඇඟ පුරාම කුෂ්ඨ. ඇඟ පුරාම කුෂ්ඨ. ඒ කියන්නේ රෙද්දක් ඇඟට දාන්න බෑ. රෙද්ද ඇඟේ ඇලෙනවා ඒ සරව වලට. කර්මයක් මේ. විපාකයක් මේ. මොකද්ද විපාකේ? මේ රෝහිණිය කියන කාන්තාව එක ආත්මික රජ්ජුරුවන්ගේ බිරිඳ වෙලා උප්පත්ති ලැබලා හිටියා. රජ්ජුරුවන්ට නාටිකාංගනාවක් හිටියා නටුන් දක්වන්න රජ්ජුරු හතුරු කරන්න මම කල්පනා කළා රජ්ජුරුවන්ට මගේ රජ්ජුරුවන්ට නාටිකාංගනාවට හිත ගියොත් මට තියෙන්නේ අඩු සුසලකේ. ඒ නිසා මම මාලිගාවෙන් පන්නන්න ඕනේ කියලා මේ බිරිඳ රජ බිසව කළපු දේ තමයි නාටිකාංගනාව නිදාගන්න ඇඳ මෙට්ටේ මේ මේ මේ රෙද්ද යට කහබිල්ල දැම්මා. කහබිල්ල දැම්මා. ඇය ඇවිල්ලා දේ වැතුරුණා මුළු ඇඟම කසන්න පටන් ගත්තා. ආ නෙදා කරපු කර්මි එදා කරපු දේ මෙන්න අද විඳවනවා. මුළු ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා. අනුරුද්ධාගේ නංගි. අනුරුද්ධාගේ නංගි. අනුරුද්ධ කියන්නේ මහරහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට මේ නංගි විඳින දුක බලන් ඉන්න බැරුව මොකක්ද කළේ මේ කර්මයෙන් මුදවන්නේ. රෝහිණී කියන නැගිනේගේ නංගි අහනවා කැමතිද හොපින්කමක් කරන්න. මොකද හාමුදුරුවනේ මේ ආගන්තුක වඩින සාමීන් වහන්සේලා දුර ඉඳලානේ වඩින්නේ. උන්වහන්සේලාට මේ මග නතර වෙලා දවස් දෙකක් විවේක අරගෙන ඊළඟට පිටත් වෙන්න පුළුවන් විදියට විවේක ගන්න පුංචි කුටියක් අරලා දෙන්න කිව්වා. මම එක පාට උගල මට උඩ සල්ලි නෑ කියලා. මේ ඇගේ කුෂ්ටේ මට උඩ සල්ලි නෑ කිව්වා. ආ සල්ලි ගැන බය වෙන්න එපා. අපිට ඥාතියින් ඉන්නවනේ. ශාක්‍ය වංශනේ. සල්ලි එකතු කරලා නුඹ මූලික වෙන්නකෝ පින්කම කරන්න. මට ඕනේ මොකුත් නෙමෙයි. ඔයගේ තියෙන කුස්සේ සනීප කරන්න කිව්වා. මුල් වුණා. කුටිය හැදුවා. ආගන්තුක සාමින් වහන්සේලා දැන් වඩිනවා. හැබැයි ආගන්තුක සාමින් වහන්සේලා වැඩියට පස්සේ මේ කුටිය සුද්ධ පවිත්‍ර කිරීමේ සියලු කටයුතු කරන්නේ කවුද? රෝහිණී කියන නැගණිය. අනුදාහතුරු මේ කොස්සයි ඉඳලයි මේ කුටිය සුද්ධ කරන්න ඔක්කොම බාර දුන්නේ රෝහිණී කියන නැගණියට. දැන් ටික ටික සුද්ධ කරනකොට කුටිය කුෂ්ටෙත් සනීප. ඒ නිසා පින්වත්නි ওই පන්සලවල තියෙන මල්ලාසන, පහන් වැටවල්, බෝධි, මල්ලාසන ඒව හොඳට සුද්ධ කරන්න. ඒකෙන් අදහස් කරන්නේ නෑ මේ ඇඟේ තියෙන රෝග සුව වෙනවා කියලා. මෙතනින් මේ මේ කතාවෙන් තේරුම් ගන්න ඕනේ යම් යම් අකුසල කර්ම මතුවෙන්න පුළුවන් චර්ම රෝග හැටියට. ඒව ටික ටික හරි මතුවෙනව නම් ආන්නර වගේ කුසල් කරනකොට බෝබලව අවදිනකොට බෝධි ප්‍රාකාර සුද්ධ කරනකොට, චෛත්‍ය සුද්ධ කරනකොට, බෝමල සුද්ධ කරනකොට, මල්ලා සුද්ධ කරනකොට ඒ අකුසලයේ ටිකෙන් ටික මතුවෙන්න තියෙනවා නම් ඒව නැති වෙන්න නැති වෙන්න පුළුවන්. බුදුහාම දේශනා කළානේ යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියති. යම්කිසි පාපයක් කළා තියෙනවා නම් කුසලේන පිටියති. කුසලෙන් ඒක වසල දාන්න පුළුවන්. කුසල පිටියති. ඒ වගේම කියනවා හැබැයි අම්මා තාත්තා මරපුව බෑ. ඒ කියන්නේ පංචානන්තරිය පාප කර්ම කරපුව බෑ. අම්මා තාත්තා මරලා නම් රහතන් වහන්සේ නමක් ඝාතනය කළා නම් බුදුහන්ස ශරීරයේ ලේසලෙව්වා නම් ඉන්පස්සේ සංගය වේද කළම නම් ඒතකොට ඒ පංචානන්තරිය පාප කර්ම කරපුව මොන කුසල් කළත් ගොඩ යන්න බෑ. පිළිතුර මතකනේ අපිට කෙලෙස් සහිත පුතග්ජන මිනිස්සුන්ට විතරක් නෙවෙයි බුදුහාඳුරුවන්ට කර්ම විපාක දුන්නා. පින්තුට මතකයි සරබෝ කියන පසේ බුදුරජාණන් වහන්සේට එක්තරා ආත්මභාවයක අපේ බුදුහාමුදුරුවෝ නින්දා සහගතව කතා කරපු නිසා තමයි අර සුන්දරී කියන පරිබ්‍රාජිකාව නිසා බුදුහාමුදුරුවන්ට සෑහෙන නින්දා අපාසාවා. ඔය එකක්. තව එකක් තියෙනවා. සබ්බාබිබු කියන බුදුරජාණන් වහන්සේට හිටියා නන්ද කියලා භික්ෂුවක්. ඒ නන්ද කියන භික්ෂුවට අපේ බුදුහාමුදුර ඒකාත්මික නිඳා කළා. ඒ නිඳා කරපු නිසා තමයි ඔයත්න්ට මතක දරමිටියක් බඩේ බඳලා චිංචි චිංචි මානවිකාව වේවා. නිඳා වින්දා. ඒකට බුදුහාමුදුරන්ට කර්ම පරිසම් දුන්නා. එහි උනම් අපිට කොහොමද? ඒ වගේ තවාත්මික පින්නතුන්ට මතකද වේමාතික කියන සොහොයුරෙක් හිටියා සොහොයුරයකව ධනෙ නිසා ඒ ධනෙ පැහැර ගන්න ඕනකම නිසා මෙයා මොකද කළේ අපේ බුදුහාමුදුරු කළේ ඒ සහෝදරයා කන්දෙන් පාරට තල්ලු කළා. ඒ විපාකයේ හැටියට තමයි මොකද්ද? දේවදත්ත ගල් පෙන්නුවේ. අපේ බුදුහාමුදුරන්ට විපාක දුන්න තව කර්මයක්. මොකද්ද? පසේ බුදුරජාණන් වහන්සේ නමක් දෙසට ගල් කෑල්ලක් කරගෙන විසිකලා පසේ බුදුහාමුදුරන්ගේ ඇඟේ වැදුනා. ගල් කෑල්ලක් කරගෙන. පසේ බුදුහාමුදුරුවෝ පැත්තට විසිකලා ඒක වැදුනා. ඒ නිසා තමයි මොකද්ද? දේවදත්ත ගල පෙරපු වෙලාවේ ඒ ගලේ පතුරක් ඇවිල්ලා මාපට ඇඟිල්ල වැදුනේ. තුවාල වුණා. විපාක මේ. ඒ වගේම බින්දතුන්ට මතකද? පසේ බුදු කෙනෙකුට එදා ඇතෙක් ලවා ගටන්න පටන් ගත්තා. ගැටීමක් සිද්ධ කළා අපේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා තමයි මොකද්ද උනේ? නාලාගිරිය යතයව දේවදත්තය. ඒ වගේම පින්නතුන්ට මතක ඇති රජෙක්ව සිටියේදී අපේ බුදුරජාණන් වහන්සේ අවි ආයුධයක් අරගෙන පුරුෂයෙක් විනාශ කළා. ඒ නිසා තමයි කිව්වර ගල්පොත්ත වැදුණු වෙලාවේ මාපටගිල්ලෙන් ලේ ආවේ. ඒ වගේම අයත්තන්ට මතකද මසුන් මරනකොට ඒ කියන්නේ මාළු මරනකොට ඒ දේ දිහා ඒ දිහා බලන් ඉඳලා අපේ බුදුහාමුදුරු හරියට එදා hina වුණා සතුට වුණා. ඒ නිසානේ මොකද්ද කර්මය උනේ? ආන්න හරි බුදුහාමුදුරන්ට තිබුණ වරින් වර ආපු හිසේ වේදනාවක්. ඒ වගේම පින්නතුන්ට මතක ඇති පුස්ස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට එදා අපේ බුදුහාමුදුරුවෝ කිව්වා යව කන්න බත් නොබුදින්න යව කන්න බත් නොබුදින්න කිව්වා මේ බුදුහාමගේ ශ්‍රාවකයෙකුට කියන්නේ. ඒ කර්මය නිසානේ පින්වත්නි අපේ බුදුහාමුදුරන්ට වස්තුම් මාසේ වේරංජා වැඩ ඉන්නකොට මුළු තුන් මාසෙම හම්බුනේ යකාලු. ඒ වගේම පිටතුන තව තැනක් මතක ඇති අපේ බුදුහාමුදුරෝ මරණ කීඩාවක් අර පොරබදින කීඩාවක් කරනකොට අනිත් ප්‍රතිවාදියාගේ කොන්ද කැඩුවා. කොන්ද කැඩුවා. ඒ නිසා තමයි අපේ බුදුහාමුදුරන්ට පින්නතුන්ට මතකද බණ කියපු බොහෝ අවස්ථාවල එක ආසනේ වැඩ ඉන්නකොට ආනන්දහන්ට කිව්වා ආනන්ද මගේ කොන්ද කොන්ද රෙදෙනවා කියලා. ඒ නිසා ඊටු බණ ටික තියාගෙන තියාගෙන යන්න. ඒ කොන්දේ මාරු වේදනාව ආවා. දුෂ්කර ක්‍රියා කරන කාලෙත් ආවා. ඒ වගේම පින්නතුන්ට මතකද වෙදෙක් වෙලා ඉන්න කාලේ ධන ලෝභයෙන් සිටුවරයෙක්ගේ පුතෙකුට බලෙන් විරේක කළා. අපි බුදුහාර එක්තරා ආත්මික වෙදෙක් වෙලා හිටියා. වෙදෙක් වෙලා ඉන්න කාලේ ධනේ බලාපොරොත්තුෙන් ධන ලෝභීත්වයෙන් ඒ සිටුවරගේ පුතාව බලෙන් විරේක කළා. ඒ විරේක කරපු නිසා තමයි බුදුරජාණන් වහන්සේට අවසාන කාලේ හැදුනේ මොකද්ද? ලේ ලේ අතිසාරේ ලෝහිත පක්කන්දිකා. එහෙවුනම් පින්වත්නි අපි ගැන මොන කතාවද? ඒ නිසා අන්නේ මෙන්න මේ කියන චුල්ලකම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සුබ කියන මානවකයට පැහැදිලි කරනවා පළවෙනි ප්‍රශ්නේ තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සු අඩවාංශයට උප්පත්ති ලබනවා ඒකට හේතුව කුමක්ද කියලා ඇහුවා මොකක්ද උත්තරේ බුදුහාමුදුරන්ගේ අන්න හරි සුබ මානවකයේ මේ ලෝකේ මිනිස්සු ප්‍රාණඝාතය කරනවා ඒ විතරක් නෙවෙයි කොයි වෙලාවෙත් සතෙක්ගේ ලේ තියෙන වාතේ සතෙක්ගේ ලේ තියෙනවා අතේ. ලේ වැකුරුණෝ, ලේ වැකුණෝ අතින් නුක්තව යම් කෙනෙක් කටයුතු කරනව නම් ඒ හේතු කොටගෙන ඒ පුජ්‍යලයා බැරි වෙලාවත් උපදින්න ඕනේ නිරයේ. නමුත් නිරේ නොයිපද යම් කිසි වෙලාවක මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවොත් ඒ උපදින්නේ සුබ අඩු අල්පායශය කිව්වා. ඒක පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දෙක බුදුහාමුදුරුවනේ සමහර මිනිස්සු උපදිනවා මහ පුදුමාකාර දිගාචරි සම්පත් විඳිනවා. ඒකට හේතුව මොකද්ද? ඒකේ අනිත් පැත්තනේ සුබ මානවකයේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් බහතැඹෝ දඬමුගුරු තියෙනවා නම් නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සම්බපාන භූත හිතානුකම්පේ විහෙරති. ඒ කියන්නේ නිහිත දණ්ඩෝ දඬමුගුරු ඔක්කොම පැත්තකින් තියලා තියෙන්නේ. නිහිත සත්තෝ ආයුධ ඔක්කොම පැත්තකින් තියලා තියෙන්නේ. ලජ්ජී ඒ පුද්ගලයා පවට ලැජ්ජයි. පවට බයයි. ලැජ්ජ බය දෙක තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. ලැජ්ජ බය දෙක නැත්තම් මිනිස්සු පුංචියම් හඳුනන්නෙත් නැහැ. ලැජ්ජ බය දෙක නැත්තම් මිනිස්සු නැන්දම් හඳුනන්නෙත් නැහැ. ඒකනේ බුදුහාර කිව්වේ මහණෙනි මේ ලැජ්ජ බය නැත හිරියොත දෙක ලෝකපාලක අන්න හරියට හරි. ලෝකපාලක ධර්මයක්. ඒ දෙකෙන් තමයි මේ මුළු ලෝකෙම පාලනය වෙන්නේ. ওই දෙක නැත්තම් මිනිස්සු මොකක්වත් අඳුරන්නේ නැහැ. ඉතින් බුදුහාඳුර දේශනා කරනවා පවට ලැජ්ජාව බය තියෙනවා නම් දඩමුගුරු පැත්තකින් තිබ්බා නම් සතුම් මරන්නේ නැත්තම් ඒ පුජ්‍යලයා මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවස් ඔබ එතෙන්දී දිගාසිරි සම්පත් භුක්ති විඳිනවා. කොච්චර ලස්සනයිද? ඒසම් මේ manuss ලෝකේ නිකන් දිගාසිරි සම්පත් විඳින එක නෙවෙයි පින්නතුනේ. පිනක් කරගෙන එක මොහොතක් හරි කමක් නැහැ ජීවත් වෙන. අන්න ඒකයි වටින්නේ. නැතු මේ පව් කර කර දිගාසිර සම්පත් දින එක ඒක නෑ පින්නත්. ඒක ධර්මයට කවදාවත් එකක වෙන්නේ නෑ. ඒ නිසා හොඳක් කරන්න හිතාගෙන මම සුළු මොහොතක් හරි මේ ලෝක ජීවත් වෙනවා නම් වෙනව නම් ආන්න ඒක තමයි මේ ජීවිත තුළ වටින්නේ. ඔයත් කවදාවත් ජීවිතයේ අවසාන කාලේ එක්තැන් වෙච්ච වෙලාවක බලන් ඉන්න මිනිස්සුන්ට එතකොට අපි ලෙට්ටුනේ ඒ කියන්නේ හිතන්නකොත් ඒ තමන් ලෙඩ වෙච්ච වෙලාවකට අසනීප කාලේ අවසාන කාලේ අපි බලන්න කොච්චර පිරිසක් එනවද? සමහර මිනිස්සු කරන්නේ අසනීපලා ඉන්න කරන්නේ එන මිනිස්සුත් අසරණ කරනවා. කවදාවත් ඔයත් එහෙම කරන්න එපා. පින්වත්නි අවසාන මොහොතේ සමහරු කියන්නේ මොන කර්මයක්ද මන්ද මැරෙන්නෙත් නැහැ. ඉවරයක් ඉවරයක් වෙන්නෙත් නැහැ. මැරෙනවා නම් ඒකත් එකක් දරුවන්ටත් මහා ඔව් එහෙම කියනවා. කවදාවත් ඔයත් එහෙම කියන්න එපා. ඇයි පින්වත්නි? එතෙන්ට ඇඳකට වැටෙන බව දැනගෙනනේ අද පුළුවන් කාලේ මේ ටික මේ ටික කරන්නේ. ඉතින් අන්තිම මොහොත දුක් වෙන්න අද මේව කරන්න ඕනේ. සමහරු යන්නම නොදී ඇඳන් ගොඩ අවුරුදු ගණන් තියන් ඉන්නවා. කමක් නැහැ. ඇයි? ගෙවන්න තියෙන කර්මයක් තියෙනව නම් ඇඳ උඩ හරි කමක් නැහැ මේ ලෝකේ ගෙවල යන එක. හොඳයි. ඕවා අතුරු සිදුරු ඉතුරු වුණොත් ඊළඟ ජීවිතයටත් ඕවා මලපත් ගෙවන්න වෙනවා. ඒ නිසා මේ ලෝකේ ගෙවන්න තියෙන කර්මයක් තියෙනවා නම් ඒක ගෙවලා යන්නේ කොහොඳයි. හැබැයි ඒ ගෙවන වෙලාවට අපි දන්නවා ඒ දුක ඒ අම්මට තාත්තට විඳින්න බැරිකම නිසායි අර වගේ වේදනාවට අර වගේ වචන කියන්නේ අපි දන්නවා. නමුත් පින්වත්නි කවදාවත් ඔයත් එහෙම කියන්න එපා. හැබැයි සමහරු බලන්න ගියාම මහා පුදුම ලස්සන කතා කියන්නේ. ඒ කියන්නේ බලන්න යන කෙනාටත් තමන් ජීවිතෙන් කමටහනක් උගන්වනවා. පුතේ ජීවිතවල හැටි මෙහෙම මෙහෙම තමයි එහෙම තමයි වෙලෙන් ඉස්සර වගේ බෑ. අන්න උගන්වනවා. සීසා පුතේ මතක තියාගන්න නුඹලටත් මට වෙච්ච ටික වෙන්න පුළුවන්. ඒසා ඉක්මන් ටික්මන්ට අන්න කොච්චර ලස්සනයිද. ඒ බලන්නේ මිනිස්සුන්ටත් කමටහනක් දෙනවනේ. ඒ අම්මා ඒ තාත්තා පින්වත්නි කොච්චර ලස්සනයිද. ඒ නිසා හොඳට මතක තියාගන්න ආයි කවදාවත් මේ මනුස්ස ලෝකෙට එන්නම් කවදාවත් හිතන්න හිතන්න එපා මනුස්ස ලෝකෙට එන්න. ඇයි මේ දකින දේවල් හොඳටම ඇති. මොනවද නොදැක්කේ කියන්නකෝ. සමුහ මිනිවලවල් දැක්කා, යුද්ධ දැක්කා, සුනාමි දැක්කා, කඳු වලට මිනිස්සු යට වෙලා ගම් වතුරට මිනිස් ඔක්කොම දැක්කනේ. ඉතින් මේව දැක දැක දුක කියන එක මොකද්ද කියලා අවබෝධ කරගන්න මේ වෙලාවත් බැරි නම් ආයි අවස්ථාවක් හම්බෙන්නේ නෑ. ඒ නිසා දවසකට බණ පොතකින් පිටු 10ක් 15ක් හරි කියවන්න. දවසකට එක බණක් හරි අහන්න පුරුදු වෙන්න. ඇයි? කවදාවත් අපත යන්නේ නැති නිසා. තීන මිද්දේ නිදිමතට කොයිලාවකට ඉඩ දෙන්න එපා. නිදිමතට ඉඩ දුන්නොත් මතක තියාගන්න මාය ජය ජය ගන්නවාම තමයි. ඇයි? ඇයි බණ පොතක් කියවන්න ගත්තාමනේ නිදිමත එන්නේ. බණක් අහන්න ගත්තාමනේ ඔව් අනිත් වෙලාවට නෑනේ. ඇයි? බාධා. තේරුම් ගන්න ඕනේ අපි පින් කරනවට කවදාවත් මායයක් බාධා කරන්නේ? බාධා කරන්නේ නැහැ. එහෙනම් මායя බාධා කරන්නේ කවදාකද? ඈ? කුසලයේ කරන්න යම් මොහොතක මහන්සි වෙනවද උත්සාහ ගන්නවද? ආනිදා තමයි මායяගේ පින් කරනවට මාරි බාධා කරන්නේ නැහැ. ඔයත්තට මතක ලස්සන තැනක් තියෙනවා. කොතනද? අපේ බෝසතාණන් වහන්සේ බෝධි මුල භාවනා කරන්න වාඩි වුණානේ. මතකයිනේ. ඒ වාඩි වෙච්ච වෙලාවේ මාරය මොකක්ද ඇවිල්ලා කිව්වේ? ඔය වීරය අතහරින්න අනිත් මිනිස්සු වගේ පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්න. එතකොට තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? මාර්ය වේ කියන්නේ අනිත් මිනිස්සු වගේ පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්න. ඒ කියන්නේ පින් කරනවට බාධා නැහැ. හැබැයි කුසලයේ කරන්න බුදු වෙන්න වාඩි වුණානේ. ආන්න එතකොට තමයි බාධා ආවේ. තේරුණානේ? ඒ නිසා පින් කරනවට බාධා කරන්නේ නැහැ. හැබැයි පින කුසලයේ කරන්නත් ඕනි පින්වත්නි පින තහවුරු වෙච්ච වෙලාවට පින පින මත පිහිටා පින තහවුරු වෙච්ච යම් මොහොතක් තියෙනවද ආන්නේ වෙලාවට තමයි කුසලේ පටන් ගන්න ඕනේ. ඒ නිසා බණ පොතක් කියවන්න පටන් ගත්තොත් ඒ බාධා එන්නේ මොකුත් නිසා නෙවෙයි මේ යන ගමන නවත්තන්න. ඒ සසරෙන් එතර වෙන්න උනන්දු වෙනවනේ. එතකොට. ඒසක් කවදාවත් ඉර දෙන්න එපා තියෙන මිද්දේට නිදියන කාලයක් දැන් නැහැ. ඇයි මේ කාලයේ කාලයේ කාලයේ කීකී ගෙවෙන්නේ මොන කාලයක්වත් නෙවෙයි මේ ගෙවෙන්නේ බුද්ධෝත්පාද බුද්ධෝත්පාද කාලේ අපරාධමේ කාලේ. ඇයි දෙයනේ මෙහෙම ඇදගෙන ඇදගෙන ගිහිල්ලා බැරි වෙලාවත් අබුද්ධෝත්පාද කාලේ ඉපදුණා. එදාට කෝ බණ සම්බුද්ධ ශාසනයේ 5000යි අවුරුදු 5000යි සීමාව ලං වෙනකොට සබ්බපාපස්ස ගාතාවක් නෑ එදාට. එදාට සබ්බපාපස්ස ගාතාවක් ඇහෙන්නේ නෑ. සබ්බපාපස්ස ගාතාවක් ඇහෙන්නේ නෑ. සබ්බපාපස්ස ගාතාව දන්න මිනිස්සෙක් එදාට ඇත්තෙත් නෑ. අද අපිට ගාතා කොච්චර මතකයිද? ඉතින් එහෙ උකොට දැන් කොච්චර ලැබිලා තියෙනවද අනාගතයේ ඒ ගාතාවත් ඇහෙන දකින් ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි එදාට නැති වෙන්න පුළුවන්. නමුත් එදාට ඉන්න මිනිස්සුන්ට කෝ බන එදාට ඉන්න මිනිස්සුන්ට මොකක්වත් මොකක්වත් නෑ. දන්න දන්න සාමීන් අවසානයේ කියනවා පින්නත් නේ ධර්මයේ දන්න විනය දන්න සාමීන් වහන්සේලාට සාමීන් වහන්සේලාත් එදාට නගර ඇතහැරලා යනම කිව්වා දුර ඈත ආරන්නේ සේනාසන වලට. ඇයි? හාමුදුරු රජයට අනුශාසනා කරනවා ඔහොම නෙවෙයි කරන්නේ ධාර්මිකව පාලනය කරන්නේ මෙහෙමයි කියලා. රජුරු කියන දේ අහන්නෙත් නැහැ, අන්තුරු කියන දේ අහන්නෙත් නැහැ. හාමුදුරු කල්පනා කරනවා අපි කියන දේ අහන්න බැරි නම් රජුරුවන්ට අපි මොකටද? අපි මොකටද මෙහි ඉන්නේ? අපි මොකටද නගරේ ඉන්නේ? ඒ සාපි යනව කලාවට කියලා දන්න උගත් ධර්මදර විනයදර සාමීන් වහන්සේලා අන්තිමට යනවා ආරන්නේ සේනාසල. හැබැයි එතකොට රජුරවන්ට ධර්මය ඕන වෙනවා. හැබැයි එතකොට හාමුදුරුවෝ නෑ හාමුදුරුවෝ ඔක්කොම කැලේ. අන්න එහෙමයි වෙන්නේ. එහෙමයි වෙන්නේ. එතකොට ඒ වගේ කාලෙක ධර්මයක් නැති වෙලා සාමින් වහන්සලත් නැති වෙලා 5000 සීමාව ලඟ වෙනකොට ඒ කාලේට අපිත් මේ ජීවිත අදගෙන ගියොත් කොහෙන් කෙලවර වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නෑ පින්වත්නි. ඒ නිසා කිව්වේ ආයි කවදාවත් manuss ලෝකෙට එන්න හිතන්නවත් එපා පින්වත්නි. කොහොම හරි අඩුම තරමේ අපාය දොර වහලා යතුරවත් අතට ගන්න ඕනේ. එහෙම උදාහරණයක් ඒ කියන්නේ සෝවාන් අඩු එහෙමත් බැරි නම් අඩුමතරමේ සද්ධානුසාරී සහ කවුද? ධම්මානුසාරී වෙන්න උත්සාහවන්ත. සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ මේ ශාසනයේ ලාභාලම කුජලය දෙන්නා. හැබැයි මේ දෙන්නා කවදා හරි දවසක සෝවාන් වෙලාම තමයි සද්ධානුසාරි ධම්මානුසාරි කියන්නේ සෝවාන් පුජ්‍යලිය නෙවෙයි. ඊටත් පල්ලෙහා. හැබැයි මේ දෙන්නා ධම්මානුසාරී සද්ධානුසාරී කියන දෙන්නගේ දැන් කුසලයේ වැඩෙන්න ආරම්භ වෙලයි තියෙන්නේ. සෝවන් නෙවෙයි. හැබැයි කවදා හරි දවසක ධම්මානුසාරී සද්ධානුසාරී දෙන්න සෝවන් වෙනවාම තමයි. ඒ මොකක් නිසාද? ඉන්ද්‍රිය ධර්ම දිනුනක ශ්‍රද්ධා, විරිය, සති, සමාධි අන්න පඤ්ඤා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම හේතු කොටගෙන තමයි ඔය වෙන්නේ. තේරුණානේ? එසා සෝවාන් බැරි නම් අඩුම තරමේ සද්ධානුසාරී හරි ධම්මානුසාරී කුජලේ බවට හරිපත් වෙන්න උනන්දු වෙන්න ඕනේ මේ ජීවිත තුළ. ඊට පස්සේ ඔබ මානවක යහනවා බුදුහාමුදුරුවනේ. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා භාගතුන් වහන්සේ මේ ලෝකේ සමහර මිනිස්සු බොහෝ ආබාධ ඇතුව උපදිනවනේ. ආබාධ ඒක ලෙඩ රෝගෙත් උපදිනවනේ. බුදුහානේ මේකට හේතුව මොකද්ද? සත්තුන්ට හත්තු මැරීම නෙවෙයි. ඕ කෝටු කෑලි වලින් ගල් වලින් සත්තුන්ට හිංසා පීඩා මරන්නේ මරන්නේ සතුන්ට තුවාල කරනවා හිංසා කරනවා පීඩා කරනවා ඇහැට විදිනවා කැටපොල් විදින ආන්නේ වගේ දේවල් කළොත් මතක තියාගන්න ඒ විපාකයේ හැටියට උපදින්නේ බොහෝ ආබාධ ඇතුව ඒක අනිත් පැත්තත් 아무තුවෙන් කියන්න දෙයක් නෑ පින්වත්නි. ඒවා නොකර හිටියොත් ආබාධ රහිතව උපදින්න පුළුවන්. මේ ශාසනයේ පින්නතුන්ට මතකනේ දිගාසිරි සම්පත් භුක්ති විඳ සාමින් වහන්සේ කවුද? බක්කුල මහරහතන් වහන්සේ. ආබාධ නෑනේ. ඒ කියන්නේ කිවිහුමක් ගියත් අවුරුද්දටක අවුරුද්දකට එකයි. කවදාවත් කොට්ටකට ඔලුව තියලා නිදාගත්ත බවක් උන්වහන්සේට මතක නෑ. අරළු ගෙඩියක් තරම් දෙයක්වත් බෙහෙතකට ගත්ත බවක් මට මතක නෑ කිව්වා. සැප විඳලා නෙමෙයි මේ. කුමක් කළද මේ උන්වහන්සේ ආබාධ වලින් තොර වුණේ? පෙර සසරේ ලෙඩ වෙච්ච, අසනීප වෙච්ච, ගිලන් වෙච්ච සාමීන් වහන්සේලාට ආයි නෑ පින්වත්නි කසාය හැලි මුට්ටි පිටින් තඹ තඹ උපස්ථාන කළා. අන්න විපාකේ. බක්කුල මහරහතන් වහන්සේ පෙර සසරේ අසනීප වෙච්ච සාමීන් වහන්සේලාට කසාය මුට්ටි හැලි පිටින් තඹ තඹ දුන්නේ. හරිය ආදරෙන් කැමැත්තෙන් ඒ වැඩේ කළේ. හැබැයි ඒ දේවල් කර කර ප්‍රාර්ථනාවකුත් කළා අපේ කිසිම දවසක ඉඩක් දුකක් ආබාධයක් ගැන මට අහන්නවට අහන්නටවත් දකින්නටවත් ඒ වගේම වුණානේ. ඒ වගේම වුණා. පුදුම දිගාදර සම්පත්තියක් භුක්ති විඳ. අවුරුදු උන්වහන්සේ 80 දී මහණ වුණේ. මක්කුලහාම්දරෝ. අවුරුදු 80ක් මහණ ජීවිතේට. ගිහි ජීවිතේ අවුරුදු 80යි මහණ ජීවිතේ අවුරුදු 80යි ඔක්කොම 100 160යි දිගාසිරි සම්පත් භුක්ති විඳා. කොච්චර වටිනවද බලන්නකෝ. හැබැයි ඒ ජීවත් වුණු එක දවසක් නිකන් නෙවෙයි. මේ ලෝකෙට සසරට වැඩක් කරන උන්වහන්සේ ජීවත් වුණා. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ ජීවිතයේ කිසිම දවසක මිනිහෙකුට බණපදයක් නම් බණ කියන්නේ බක්කුල මහරහතන්. ඇයි බණ කියන කාලයක් නැහැ උන්වහන්සේට. ඇයි වයසට ගිහිලා මහණුනේ මහණුනේ යම් කාලයක් සඳහාද ඒ කාර්ය තමයි උන්වහන්සේ ඉෂ්ට කරගත්තේ. ඒ කියන්නේ සතර පද ගාථාවකින් කවදාවත් උන්වහන්සේ මිනිහෙකුට බණ කියලා නෑ. ඒ වුණාට පින්නතුනේ මහරහතන් වහන්සේ නමක් බවටපත් වුණානේ. කොච්චර ලස්සනයිද. ඊට පස්සේ නමුණ හතරක් කිව්වා. ඊට පස්සේ පස්වෙනි එක අහනවා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ සමහර මිනිස්සු අවලස්සනයි නේ. කිසිම ලස්සනක් නෑනේ. බුදුහන්නේ අය අවලස්සන වෙලා, ඒ කියන්නේ දුර්වර වෙලා උපදින්නේ. මොකද හේතුව? අන්න හරි. බුදුරජාණන් වහන්සේ මතක් කළා සුබ මානවකය මේ ලෝකේ මිනිස්සු කිපෙනවනේ පොඩ්ඩ බැරි වෙන්න බෑ මිනිස්සුන්ට හරියට කේන්ති යනවා. මේ දේශනාවේදී කියනවා කිපෙනසුළු ඕයේ හිතේ කලබුණු ස්වභාවය ඇති ඕයේ වදනක් කියන්න බෑ වදනකට ගැටෙනවා. අම්මට මොකක්වත් කියන්න බෑ පුතුන්ට සමහර හරියට කේන්ති යනවා. එහෙම හොඳ නෑ. අම්මලා යමක් කිව්වට පස්සේ අඩු මොකුත් නෑ දරුවන්ට මල් වට්ටියක් කඩන්න කියන්නකෝ. හැන්දෑවට කීයක් දේවල් කියනවද? කවදාවත් පුතාලා දුවල හිම වෙන්න එපා. ආසාවෙන් මල් වට්ටිය කඩන්න. ඒව කාටවත් පේන්න කරන දේවල් නෙමෙයි. එහෙම බුදුහාමුදුරුවන්ට ලස්සනට මල් වට්ටියක් හදනකොට මතක තියාගන්න හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඇයි? ඔය දූල පුතාලා හිතනවද? ඔය හදන මල් වට්ටිය කාටවත් පේන්නේ නැති වුණාට දෙවියන්ට ඒ පින අනේ පේනවා. හිතන්න එපා අපි කරන පවත් පේනවා. පිනත් ඒක නෙවෙයි කාටවත් හොරාට පින් කරන්නත් බෑ කාටවත් හොරාට පව කරන්න. ඒ නිසා පුතාලා දුවලා අපි ඔක්කොම අහනවනේ මේක. ඒ නිසා මට <laughs> අම්මා තාත්තා හැන්දෑවට මල් වට්ටියක් හදන්න කිව්වහම, කඩන්න කිව්වහම අරිය ආසාවෙන් මල් වට්ටිය හදන්නේ. ලස්සන මල් වට්ටියක්. හැබැයි උඩින් පල්ලෙන් මල් ගහන්න එපා. බොහෝම ලස්සන මල් වට්ටිය හදන්නේ. මල් වට්ටිය හදලා එතකොට එහෙම හදනකොට දෙවියන් ඒ දිහා බලන් ඉඳලා සතුට වෙනවා. අනේ දරුවෙක් බුදුහාමුදුරුවන්ට මල් වට්ටියක් හදනවා. ඒ නිසා මේ දරුවට හොඳට ඉගෙන ගන්න ලැබේවා කියලා අනේ දෙවියොත් ඒ දරුවට ආශිර්වාද කරනවා. ඒ නිසා කවදාවත් පුතාල දුවල එහෙම කරන්න එපා. කිපෙන්න එපා. අඩි පොළවේ ගහන්න එපා. හප්පන්න එපා. හරි ආසාවෙන් මේ වැඩේ කරන්න. එහෙනම් මේ ඉගෙන ගන්න එපානේ. ඉගෙන ගන්න එපා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන නොකිපෙන සුළු, නොගැටෙන සුළු, වදනක් කිව්වත් කවදාවත් කිපෙන්නේ නැත්නම් මේ සුභමානවකය ලස්සන වෙලා උපදිනවා, කිපෙනවා නම් දුර්වර්ණ වෙලා උපදිනවා. පින්නතුට මතකනේ කවුද මල්ලිකා දේවිය? මතකයිද? මල්ලිකා දේවිය ලස්සන නෑනේ. මල්ලිකා දේවිය කැතයි. ඒ වුණාට මල්ලිකා දේවිය වින්ද සැප මල්ලිකා දේවියට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මල්ලිකා දේවියට තිබුණ එකම ප්‍රශ්නේ මෙන්න මෙච්චරයි. මොකද්ද? කවදාවත් මල්ලිකා දේවිය බුදුහාඳුරවන්ට ප්‍රශ්න අහලා කරදර කළේ නැහැ. එකම දවසයි කරදර කළේ. ඒත් වෙන කාගේවත් ප්‍රශ්න නෙමෙයි. මල්ලිකා දේවියගෙන් ප්‍රශ්නයක්. මොකද්ද? බුදුහාමුදුරනේ මේ ලෝකෙ මිනිස්සු මේ සමහර ස්ටින් ස්ටින් ඉන්න බුදුහාමුදුරුවනේ ලස්සනයි. ඒ උනාට සල්ලි නෑ. සමහර ස්ටින් ඉන්න බුදුහාමුදුරුවන් ලස්සනයි. ඒ වගේම බුදුහාමුදුරුවනේ මහ බුදුම සල්ලිකුත් තියෙනවා. තවත් සමහර ස්ටියක් ඉන්න බුදුහාමුදුරුවනේ අවලස්සනයි. ඒ උනාට සල්ලි තියෙනවා. සමහර ස්ටියක් ඉන්න බුදුහාමුදුරුවනේ අවලස්සනයි. ඒ වගේම <laughs> සල්ලි නෑ කිව්වා. දැන් මල්ලිකා දේවිය කැතයිනේ. ලස්සන නෑනේ. ඒ උනාට මල්ලිකා දේවියට හොඳට හොඳට සල්ලි තියෙනවා. ඒ කොසල රජුණන්ගේ බිරිඳනේ. ඉතින් අහන්නේ බුදුහාන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. එදත් බුදුහාඳුරුගේ මේ කතාවම තමයි. යම් කිසි ස්ත්‍රියක් අවලස්සන වෙලා උපදින්නේ මල්ලිකා දේවියනේ සසරේ ක්‍රෝධ සාගත සිතිවිලි ඇතිව කටයුතු කරපු නිසා. එතකොට බුදුහාන්නේ අවලස්සනක් ලැබෙනවනේ. ඇයි බුදුහාන් ලැබෙන්නේ? ලැබෙන්නේ මල්ලිකාන්දේ හේනේ ඒ ස්ටිය පෙර සසරේ දීපු නිසා. එතකොට කිපුණු නිසා බලස්සන වෙලා ඉපදුනා දීපු නිසා ඉපුණා. ඔය ටික අයිතු හතරක් ඒ විදිහටම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ හත්වෙනි කාරණාව කියනවා බුදුහාමුදුරුවනේ සමහරු අල්පේ සාක්‍යයිනේ. බුදුහාම ඒකට හේතුව මොකද්ද? බුදුහාමුදුරුව වදාලා අනුන්ට ලැබෙන මහාන බමුණන්ට ලැබෙන ලාභ සත්කාර ගරු බුහුමන් වැඳුම් පැතුම් කිසි දෙයක් සමහරුන්ට ඉවසන්න බෑ කිව්වා. පුදුම ඉරිසියාවක් තියෙන්නේ. කෙනෙකුට යමක් ලැබුණාම සාමීන් වහන්සේ කෙනෙක් හොඳට සැපක් විඳිනවා. කවදාවත් එහෙම උහුලන්න බැරි නම් යම් කෙනෙකුට එතනින් මතක තියාගන්න ඕනේ යම් ජීවිතයක එතන ඉවර වෙලා මනුෂ්‍යාර්ථ භාවයක් ලැබුවත් උපදින්නේ අල්පේ සාක්‍ය වෙලා. ඒක අනිත් පැත්තත් එහෙම තමයි. ඒ කියන්නේ කෙනෙකුට යමක් ලැබුණාම ඒකට කමක් නැහැ. ඒක ඒ පුජ්‍යලේ හසට දීපු නිසා ලැබෙන්නේ. අපි ඒකට විශ්වාස කරන්නට හොඳ නැහැ පින්වත්නි. ඊට පස්සේ නවවෙනි එක අහනවා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ සමහර මිනිස්සු අල්ප භෝග, ඒ කියන්නේ භවභෝග සම්පත් හරි අඩු වෙන බුදුහාමුදුරුවෝ. ඒකට හේතුව මොකද්ද? බුදුහාර වදාලා මහාන බමුණන්ට ආහාර පාන කිසිම දෙයක් කවදාවත් දෙන්නේ නැහැ. ඒක අනිත් පැත්තත් එහෙමයි. ඊට පස්සේ අහන 11 වෙනි එක බුදුහාමුදුරුවනේ සමහරව උපදින්නේ පහත් කුලේ. පහත් කුලේ උපදින්න හේතුව මොකද්ද? සුබ මානවකයේ මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා හරි ආඩම්බරයි කිව්වා. වැඩි හිටියන්ට ගරු කරන්නේ නැහැ, වැඩි හිටියන්ට බත් එක සීට් එකක් දෙන්නේ නැහැ. අද කම හෙල්ප් කියනවනම් එහෙම ඔව් එහෙම නොකොලොත් මතක තියාගන්න ඊළඟ ජීවිතේ උප්පත්තිය ලැබුවත් උපදින්නේ පහත් කුලයක. වැඩි හිටියක නැගිටින්නේ වැඩි හිටියන්ට ගරු කරන්නේ එහෙම ඉන්නවා. ඊට පස්සේ කියනවා ඒක අනිත් පැත්තත් එහෙමයි. වැඩි හිටියන්ට ගරු කරනවා, වැඩි හිටියන්ට බස් එක සීට් එකක් දෙනවනම් වදිනවනම් පුදනවනම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් උසස් කුලයක තමයි උප්පත්තිලානේ. ඊට පස්සේ අහනවා මේ 13 වෙනි ප්‍රශ්නේ බුදුහානේ සමහර මිනිස්සු ඉපදුනාට හරි මෝඩ වෙලා උපදින්නේ. නුවණක් නෑනේ. මොකද බුදුහානේ විපාකේ මේ මේ මේ ඒකට කරපු කර්මී බුදුහාර මතක් කළා මිනිස්සු ඉන්නවා කිව්ව සමහරු ශ්‍රමණයන් ඒ කියන්නේ හාමුදුරු ළඟට ගිහිල්ලා බ්‍රාහ්මණයන් ළඟට ගිහිල්ලා කුසල මොනවද හාමුදුරුවනේ අකුසල මොනවද පින් මොනවද පව් මොනවද වරද මොකද්ද? නිවරද මොකද්ද? කලියුත් මොකද්ද? නොකලියුත් මොකද්ද? වැඩ මොකද්ද? අවැඩ මොකද්ද? ඒ මොකක්වත් කවදාවත් අහන්නේ නෑ. Tamange හිතුමනාපෙට ආන්න වැඩ කරනවා. එහෙම වැඩ කළොත් මනුස්සාත්ම භාවයක් ලැබුවත් උපදින්නේ අනුවන වෙලා. හැබැයි යම් කෙනෙක් හාමුදුරුවන්ගේ කියන ප්‍රශ්න අහනවනේ හාමුදුරුවනේ මේ ප්‍රශ්නේ කොහමද මේක වෙන්න ඕන කොහමද මේක පිළිවෙල මොකක්ද එහෙම අහනවා තමයි එහෙම අහන්න ඕනේ නොදන්නව නම් අහන්න ඕනේ පඬිතකමට එහෙම කරන්න හොඳ නෑ පින්වත් නේ එහෙම කළොත් උපදින්නේ අනුවන පුජ්‍යලේ වෙලා ඉතින් මේ තමයි සුබ මානවකයා චූල කම්ම විභංග සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න 14 මේ දේශන අවසානයේ සුබ මානවකයා කියනවා භාග්‍යතුන් වහන්සේ අඳුර හිටපු කෙනෙකුට පහනක් දැල්ලුවා හා සමානයි යටිකුරු කරලා තිබුණ දෙයක් උඩුකුරු කළා හා සමානයි අද පටන් බුදුන් දහම් සඟුන් කරන ගිය උපාසකෙක් හැටියට මාව දරා ගන්නා සේක්වා කියලා මේ දේශනාව පින්නතුනේ හමාර වුණා. එනිසාද මේ චූල කම්ම විභංග සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තු සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාට මුතුන් අමාමහ නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා අද අපි මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළේ අනෝමා පීරිස් මෑණියන් ඇතුළු දරුවෝ නිලෝෂී ධනුෂ්කා ඒ වගේම ඩිලුෂිනී සසන්තිකා දියණිවරු ඒ වගේම නුවන් ඉෂාර පුතුණුවන් සුරංග ප්‍රදීප් සහ විශ්ව අනුරාධ කියන බෑනාවරු දෙපළත් එකතු කරගෙන සියලු ඥාතිත මිත්‍රාදීනු සහ සම්බන්ධ කරගෙන බොහෝම ලස්සනට මේ ධර්ම දානමේ පින්කම සම්පූර්ණ කළේ. බලාපොරොත්තු වන්නේ W සුනිල් තිලකරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීම ඒ වගේම වයිමන් පීරිස් පියාණන් වහන්සේ සහ රූපවතී පීරිස් මෑණියන් මිලිනෝනා උපාසිකා මාතාව සහ ලියන් සිඤ්ඤෝ පියාණන් වහන්සේ කියන මේ නම් සඳහන් කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාගේම පරලොව ජීවිත සසර ජීවිත සුවපත් කරගනිත්වා උතුම් වූ අමාමහා නිවනින්ම නිවී සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ධර්ම දේශනාව සිද්ධ කළාපටත් පින්කමට සහභාගී වූ ඥාති හිත මිත්‍රාදීන්ට ගම්වාසීන්ට සීලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධයේ තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගාමෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගාමෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගාමෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති